ශ්‍රද්ධාවන්ත පින්තුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන මිත්‍රිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසින් Thank you.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 සීවති කාය ඡද්දිතං ඒකාහ මතං වාදීහ මතං වාතිහ මතං වා උද්දුමාතකං විනීලකං විපුබ්බකං සෝ ඉමමේව කායං උපසංහරති අයම්පි කෝ කායෝ එවං ධම්මෝ එවං භාවී එවං අනතීතෝති ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මෙමෙ ස්ථානයේ දේශන මාලාවක් වශයෙන් අද මේ 8 වෙනි වතාවටයි එකතු වෙන්නේ මේ සඳහා අපි ඉදිරියෙන් තියාගත්තේ බොහොම ගර්භාවනීය தത്വයටපත් වෙලා තියෙන මහා සතිපට්ඨාන සූත්‍රයයි. මේ සූත්‍රයේ <clears throat> ඒ ක්‍රමයෙන් මේ තමන්ගේම ශරීරයේ විවිධ ඉරියව් වලින් පටන් අරගෙන ඒ ඉරියව් වල තියෙන අණු කුඩා ඉරියව් සංදි සම්පජඤ්ඤ වශයෙන් තේරුම් අරගෙන ඊගාවට එයින් දෙතිස් කොටාස වලට ඊගාට ධාතු මනසිකාරයට ගෙනල්ලා මේ ශරීරය පිළිබඳව සම්පූර්ණම අර මම මාගේ හැඟීමකින් තොරව එහෙම නැත්නම් මේක පිළිබඳව තිබුණු ඒ ආත්ම දෘෂ්ටි නිච්ච සුඛ සුභ සංඥා දුරු කරලා වෙනමම දෘෂ්ටියක් ඇති කරන මට්ටමට සම්පූර්ණ තාක්ෂණිකව මේක හුදු ධාතු මාත්‍ර පමණයි කියන තැනට යනකම් සරුවචන් වහන්සේ ඉරක් කැඳගෙන යනවා වගේ මෙතෙන් දැනකම් ගෙනල්ලා තියෙනවා. ඊට පස්සේ ධාතු මාත්‍ර වූ ශරීරයෙන් ආත්මය ඌෂ්මය දුරු වුණාට පස්සේ ඒ ශරීරයේ ස්වභාවයයි දැන් පෙන්වන්නට මතක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතෙන්ට එනකොට ප්‍රාණ ඇති කෙනෙකුට ඒකාන්තෙම ගන්න වෙන්නේ සංසන්දනාත්මක තව ආයෝෂ්ම දුර්වෙච්ච විඥානයේ දුර්වෙච්ච ශරීරයක්. ඒක නිසා අපි ඒකට මිනිහෙකුණක් කියලා කියනවා මරණයක් කියලා කියනවා. නමුත් මේ මරණය සඳහන් වෙනකොටම මිනියක් ගැන සඳහන් වෙනකොටම ඕනම කෙනෙකුට විශේෂයෙන් මේ තේරවාද බුද්ධ ආගම වගේ සම්ප්‍රදාන කුල සම්ප්‍රදාන කුල ආගමක් වශයෙන් සඳහන් නැත්තඳ මේත් එක්කම මෙහි ඇත්තව පටික්කුල භාවය හොල්මනක් වාගේ අන්ධකාරයක් වාගේ නිතරම හිතේ තැම්පත් වෙන ගතියක් තියෙනවා. නමුත් අපි අර ධාතු මනසිකාරයට එන්නත් ඉස්සෙල්ලා දෙති කොටාස බලනකොට මතක් කරා මේ ශරීරයේ එක එක කොටසක් ගත්තොත් ඒක වර්ණ වශයෙන් පටික්කුල නැත්නම් පිළිකුල් වශයෙන් එහෙම නැත්නම් ධාතු මනසිකාර වශයෙන් ගන්න පුළුවන් කියලා. මේකෙන් මේ වර්ණ වශයෙන් ගැනීම සහ පිළිකුල් වශයෙන් ගැනීම සමත ක්‍රමය කියලායි අපි හඳුනාගත්තේ. ඊගාට ධාතු මනසිකාරය තමයි මේ අලුත්ම ක්‍රමයකට මේ ශරීරය දිහා බලන තාක්ෂණික ක්‍රමයකට නැත්නම් අපි සාමාන්‍ය කියන භෞතික ක්‍රමයකට තරමට අඩු කරලා අපේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය කියන මට්ටමින් ඇවිල්ලා දැන් දෘෂ්ටි විසුද්ධිය නැත්නම් දිට්ඨිය අපි මේ ශරීරය කෙරේ ඇති කරන් තිබුණ මේ ආත්ම දෘෂ්ටිය මූල ධර්මානුකූලව එහෙම නැත්නම් චින්තාමේ ක්‍රමයකට ධාතු මාත්‍ර වශයෙන් කෙරුවා දැන් මේ ධාතු මාත්‍ර පැත්තෙමුත් මේ මිනිහ දිහා බලන්න පුළුවන්. නමුත් මේ දෙක ගලවන්න බැරි තරම් එකිනෙකට බැඳිලායි තියෙන්නේ. මරණය කියනකොටම බය පිළිකුල ඉක්මවනවා මේ ධාතු ගුණේ. නමුත් ධාතු ගුණේ වශයෙන් බලාගෙන යනකොට නම් මේ මරණය කියලා කියන්නේ සම්පූර්ණ මේ ditthi visuddhiyata ඊ타මත්ම වටිනා නිදර්ශනයක්. ඒ අනුව බලනකොට සිද්ධාර්ථ කුමාර කාලෙම ගිහිගේ හැර යාමට විශාල හේතුවක් වුණේ සතර පෙර නිමිති වලින් දැකපු ඒ මිනිය. ඒ මිනිය දකින්න කම්ම මේ සංසාරේ බය නැත්නම් මේ භයානක සංසාර රෝගේ එක් අවස්ථාවක් දැකලා තිබුණේ නැහැ. ඒ උඟ දෙනෙක් හිතනවා මේවා කලකිරිලයි මේ ගිහිගේ අතාරින්නේ කියලා. ඒ කලකිරීම කියන අදහස එන්නෙම අර කියන විදිහේ පිළිකුල බිය කලාම් වුණාට පස්සේ නමුත් ඊට යහින් තියෙන බුදු ධාතු මනසිකාරයේ පැත්තටමත් මේක ගෙනියන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක නිසා අන්නේ විදියට පටික්කුලයෙන් පිළිකුලෙන් තොර කරලා ධාතු මනසිකාරයට විතරක් නැංගුවොත් ඒක පිරිසුදු විපස්සනාවක් වාටපත් වෙනවා. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ මේ සරුවච්චන් වහන්සේ විසින් අපි මේ සෝහන් කොටකට ගෙනියලා අපිට මේ පෙන්වන්න හදන දර්ශනයෙන් ඒ කියන පිළිකුල දැකලා ද්වේෂ සහගත ක්‍රමයකට එහෙම නැත්නම් අපේ හිතේ හැඟවිච්ච බිය ද්වේෂය ඉස්සරහට එන්න දෙන්නේ නැතුව මේ ශරීරයේ අර දැකපු දෙතිස් කොටාස වශයෙන් ධාතු මනසිකාර වශයෙන් බලන ක්‍රමය. ඉතින් මේ පාඨයේ අපි ඉදිරිපත් කරගත්ත පාඨයේ සර්වචාන් සඳහන් කරන්නේ ඥාවතද <clears throat> මහණෙනි මේ ශරීරය නැත්නම් කය අරමුණු කරගෙන භාවනා ක්‍රමයක් කියලා දෙන්නයි හදාන්නේ. පුණජ පරම් භික්කවේ නැවතද මහණෙනි එන්න මෙහෙමයි කියන්නේ. සේයතාවේ පස්සේය ශරීරං. යම් කිසි කෙනෙක් සීවති කාය ඡද්දිකා සෝහනේ හැරදමන් ලද ශරීරයක් දකිනවා. ආනේ වාගේ තමන්ගේම ශරීරය දිහා මෙන්න මේ ස්වභාවය තමයි මගේ ශරීරේ. ඒවං ධම්මෝ අයම්පිකෝ කායෝ ඒවං ධම්මෝ ඒසෝ ඒවං භාවී ඒවං අනතීතෝති. මගේ ශරීරයත් මෙවැනි ධර්මතාවයකින් යුක්තයි. මගේ ශරීරයත් මෙන්න මේ ස්වභාවයයි. මෙන්න මේ වගේම තමයි නිත්‍ය භාවයක් නැහැ අනාත්ම බව දකින්නේ කොහොමද? සියයතාපි පස්සීය ශරීරං ඒකාහ මතං වා දීය මතං වා කීය මතං වා. මැරිලා එක දවසක් ගිය කුණක්. මැරිලා දවස් දෙකක් ගිය කුණක්. මැරිලා දවස් තුනක් ගිය කුණක්. උද්දුමාතක ඉදිමේ ගිය කුණක්. විනීලක නිල් බවට නිල මැරිලා ඉදිමිලා නිල් බවට පත් වෙච්චි විපුබ්බක ඒකේ සරව ගලන මිනියක් දකිනකොට ඒවං භාවි ඒවං අනතීතෝති මගේ ශරීරයත් මෙවැනි ධර්මතාවයක් මෙවැනි ස්වභාවයක් මෙවැනි අනාත්ම භාවයක් අනිත්‍ය භාවයක් කියනවා කියලා මෙන්න මේ කලකා බැලීම කරන්නයි කියලා කියනවා ඉතින් මේක සාමාන්‍යයෙන් බුද්ධ ආගමේ තේරවාදයේ උඟක්ම මේ අසුබය මරණානුස්සතිය දක්වන භාවනාවක් නිසා දුක්ඛ සත්‍ය ඊශ්‍රායින් තිබ්බ භාවනාවක් නිසා හුඟ දෙනෙක් හිතනවා මේ ලෝකය ප්‍රතික්ෂේප කරන සුන්දර පැත්ත ප්‍රතික්ෂේප කරන නිතරම අල්පේච්ඡ භාවයට තුඩු දෙන භාවනාවක් කියලා. අනිකුත් ආගම් වලත් එක බලනකොට ඇත්තට මේකේ ඇත්තකුත් නැතුව නෙවෙයි. නමුත් සර්වඥාන්සේ මේ තේරම කරන්නේ ඒ විදිහට මිනිස්සුව බය කරලා අනිත් ආගම් වල තියෙන විදිහට අපායට බය කරලා <clears throat> එහෙම නැත්නම් මේ දිව්‍යනාශකේ ශාපයට බය කරලා කීකරු කරගන්න අදහසකින්ම නෙවෙයි. ඒකත් එක අදහසක් තමයි. නමුත් ඊටත් වඩා මේක තුලින් මේ මරණය තුලින් අමරණීයත්වයටපත් වෙන්න රහසක්. අමරණීයත්වයටපත් වෙන්න කොනක්. අමරණීයත්වයටපත් වෙන්න සමීකරණයක් හොයාගන්නයි හදාගන්නේ. ඒ නිසා අපි අර පිළිකුලෙන් නැත්නම් ද්වේෂයේ පදනමේ මේ ප්‍රශ්නේ දිහා බලන්න ගත්තොත් අපි සමතේ ඉර වෙනවා. අපිට ඒ නිසා ඒකත් එක අර්ථයක් තමයි. නමුත් මේ හරහා අපට ධාතු මනසිකාරය තුලින් ඉදිරියට යන්න ඕනේ කියලා බලනකොට බැලිය යුතු සංසන්දනයේ ක්‍රමය අහිත වැඩි ටිකක් සෙල්ලක්කාරයි. අහිත වැඩි බොහොම තර්කයට බර ක්‍රමයකට තමයි මේ සතිපට්ඨාන සූත්‍ර විපස්සනා පැත්ත ගන්න වෙන්නේ. මෙතනදී අනිවාර්යයෙන්ම අජ්ජත් බහිද්ධා කියන තමා සහ බාහිර ඇතුළත පිටත ආධ්‍යාත්මික බාහිර කියන වෙනස අත්‍යවශ්‍යයි ඒ මොකද තමන්ගේ ශරීරය මේ විදිහට ඒවං ධම්මෝ ඒතම් ඒතං භාවි ඒවං භාවි ඒවං අනතීතෝති කියන විදිහට දකින්න හිතා ගැනීමකින් පමණයි කරන්න පුළුවන්. අර මිනිහා අපට ඒකට උපකාරයක් වෙන එක තමයි කරන්නේ. ඒ නිසා මෙතන අනිවාර්යයෙන්ම අජත්ත බහිද්දා කියන එක වටිනාකමකුත් වෙනවා. මෙතන අනිවාර්යයේ සිතා බලියව කැලීමක් වෙනවා. අර මෙතෙක් කල් ගෙන ආපු තමා වශයෙන් ප්‍රත්‍යක්ෂ කරන ගතිය මෙතනදී 100%ක් යොදවන්න හම්බ වෙන්නේ ඒක අපි මුලින්ම දැනගන්න ඕනේ. ආන්නේ විතර බලලා මේකට දෙයින් පටික්කුල මනස්කාරය ගන්න පුළුවන්, අනිත්‍යතාව මත කරගන්න පුළුවන්. ආදීනව දැකීමෙන් තමයි අපිට මේ මේකේ අනිත්‍යතාව මතු කරගන්න පුළුවන් වෙයි. ආදීනව බලනවා කියනකොට ඕකේ අනිත් පැත්ත තමයි ආස්වාද පක්ෂය. මිනිස්යාට අංගුත්තර නිකායේ ඒකක නිපාතේ සඳහන් කරන විදිහට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පුරුෂයෙකුට ස්ත්‍රී ශරීරයේ තරම් ස්ත්‍රී රූපේ තරම් රස රූපයක් ස්ත්‍රී ගන්ධයේ තරම් රස ගන්ධයක් ස්ත්‍රී හඬ තරම් හොඳ රස හඬක් ස්ත්‍රී රස තරම් හොඳ රසයක් ස්ත්‍රී ස්පර්ශය තරම් හොඳ ස්පර්ශයක් ආයත් නැහැ කියන එක සර්වඥතා ඥාණයෙන් ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි ස්ත්‍රියවට පුරුෂ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ දේවල් තරම් රසඳුනක් වෙන ලෝකයක් නැහැ. ඒ නිසා මේ ශරීරයමයි ඒ කියන්නේ විසුද්ධ පක්ෂ ලිංගයේ තරුණ ශරීරයමයි ලෝකේ තියෙන හොඳම රසඳුන. ඒකමයි මෙතෙන්ට යනකොට පිළිකුල උපදවන්න ලෝකේ තියෙන හොඳමම දර්ශනය. ඒක නිසා අපිට යම් කිසි තරුණයෙකුට තරුණියක් තරුණියෙකුට තරුණයෙක් දැකපුවාම ඒකෙදී ඇති වෙන මේ ආස්වාද පක්ෂය කොච්චර නතු වෙනවද කියලා කියනවනම් ප්‍රේම ලෝකේ කොච්චර ප්‍රේම සින්දු ලිව්වත් කොච්චර චිත්‍රපටි හැදුවක් කවදාකවත් ඉවර වෙන්නේ අලුතෙන් අලුතෙන් පහළ වෙන සෑම කෙනාම මේ රසය බලලා තමයි ලෝකෙට පහළ නමුත් ඒ වගේම තමයි අපිට තරුණයෙක් හෝ ලස්සන තරුණියක් හෝ මැරුණයි කියලා ආරංචි වෙච්චා වයසක කෙනෙක් මරනට වඩා බොහෝම හිත්වදිනවා. බොහෝමත්ම ආධිනව තේරෙන පටන් අර ගන්නවා. ඒ මොකද ඒ තරම් අප මේක දැකලා තියෙන මේ තරුණයෙකුට තරුණියගේ ශරීරේ තරුණියකට තරුණියගේ ශරීරේ රස තුනක් විදියට. ඒක අපි හිතන්නේ අපේ නිත්‍ය භාවය, නිත්‍ය සංඥාව, සුඛ සංඥාව, සුභ සංඥාව, ආත්ම සංඥාව පෝෂණය කරන හොඳමම ප්‍රතිබිම්බි. ඒක හෙල්ලිලා යනකොට, ඒක කැඩලා යනකොට, ඒක මැරලා යනකොට අකාලේ විශාල කම්පනයක් ඇති වෙනවා අපිට. එදාට අනිකුත් වැඩවලට වැඩි එකපාරටම හිත <clears throat> මේ අනිච්ච සංඥාවට ඇති වෙනවා. ඉතින් ඒ නිසා මේ මරණයත් එක්ක අනිත්‍යතාවය කියන එක මනුස්ස හිතේ නිතරම ඇඳිලා තියෙනවා ලංකාවේ නම් මරිච්ච ගමම අනිච්චාවත සංඛාරා කියලා බෝඩයක් ගන්න. එතරම් මතක නෑ ඒක. මරණයට පස්සේ තමයි මතකේ යටි ගන්න නිවන් සුව ලැබේවා කියලා. ඒක ওই දෙක තමයි මරණයේදී අපිට දකින්න හම් වෙන කලු පාටෙන් තමයි ලියන්නේ. මේන්න මේ අනිච්ච භාවය මේ විදිහට එන්න හේතුව මේකමයි ආස්වාදයේ පිණිස අපිට රසගුලාවක් වාටපත් වෙලා තියෙන්නේ. ඒ රසගුලාවට මරණය කියන තත්ත්වයටපත් වුණාට පස්සේ ඒ ශරීරය ඒ කියන්නේ ආයුෂ්මේ වියවිච්ච විඥානේ දුර්විච්ච ශරීරය දකිනකොට විශාල තිගැස්මක් ඇති වෙනවා. කාම භෝගින්ද විශාල තිගැස්මක් ඇති වෙනවා. ඒ නිසා මේ <clears throat> කාම ගුණ එහෙම නැත්නම් ලෝකීය සපත් ඒ වගේම මරණ සතියත් අතර දෙකේ පුදුම පරස්පර භාවයක් තියෙනවා. මෝහය ආවොත් ප්‍රමාදයට වැටුණොත් අනිවාර්යයෙන්ම අපි කාම ගුණයට තමයි වැටෙන්නේ. අපි කාම ඡන්ද ආදී වශයෙන් ඇත්තා වූ කාම ගුණයන්ට වැටෙනවා. ලෝකාමීෂයට වැටෙනවා. ඒකේ සම්පූර්ණ අනිත් පැත්ත තමයි මරණානුස්සතිය මතු කරලා දෙන්න හදන්නේ. ඒකේ ඒතකොට කාම ගුණ අගය කර නැත්තඳ නොකිය යුත්තක්. අවමංගල්‍යයක්. ඒ ස්වභාවකට ගැළපෙන්නේ නැති දෙයක් වාටපත් වෙනවා. ඒ වගේම තමයි යම් කිසි කෙනෙකුට මේ මරණ සතිය පහළ වුණා නම් මරණය පිටිය පිළිබඳව ඇති හැටි දැක්කා නම් මේ කාමභෝගී මිනිස්සු පේන්න තියෙන්නේ අසුචි වලක වැටිලා ලොකු අසුචි කෑල්ලක් හොයාගන්න දඟන පණුවෙක් වගේ. ඉතින් අර ලොකු කෑල්ලක් හම්බෙච්චාම අනික් අයට වැඩිව ආඩම්බර කරන මට ලොකු කෑල්ලක් හම්බුණා කියන. නමුත් අපිට පේන්නේ මේ අසුචියටයි පොර ගන්න. ආන්නේ වගේ අසුචි පණුවෙක් අසුචි කෑල්ලක් හම්බෙලා ඒකට දඟලන වාගේ <coughs> කාම ගුණ ඇති කෙනා කාම ගුණේ හැසිරෙන කෙනා මරණ සතිය පහළ වෙච්ච කෙනෙකුට ආර්යයන් වහන්සේ ළමකට පේන්නේ අන්න ඒ වගේ වැටවන. ඒක නිසා අපි මේ දෙකේ දවසක් ඇතුළත කොයි වෙලාවෙ කෝකේ ඉන්නවද කියලා කියන්න බෑ. පහුගිය දවස්වල මේ ස්ථානට ඒ මරණ කීපයක් සම්බන්ධ වෙච්ච නිසා ওই රාව ප්‍රතිරාව එන්න පටන් අරගත්තා. දැන් අපේ දෙත්තත් කිට්ටුවටම ඇවිල්ලා වගේ. අසල්ගේක සොරකම් ගිය දවසක කුහුල් සිටින් ඉන්නේ තමගේ රැක සියල් සතුන් මරුගෙන යන වාදක කුසල් නොකර ඉන්නේ ඇයි නොවලස කියලා තියෙනවා. මේ වගේ මරණය අහල්ලපු ගෙදර හොරකමක් ගියාට පස්සේ මේ ගෙදර ඉන්න ඇත්තන්ටත් කුතුහලයක් පහන කුහුලක් පහළ වෙනවා. අපේ ගේ කඩයි දෝ කියලා. ඒ වගේ තමයි මරණයක් විශේෂයෙන්ම කිට්ටුවන්තයේගේ මරණයක් වෙනකොට තරුණ කෙනෙක් වෙනකොට <clears throat> විශේෂ කුහුලක් පහළ වෙනවා. ඉතින් ඒකම තමයි ලෝවැඩ සංග්‍රහයේ ඒ ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ මේක දැනගෙන මේකෙන් අපිට පැති දෙකකට යන්න පුළුවන් එකක් තමයි <clears throat> ඒ මරණේ සාකච්ඡා නොකරන නිතරම කාම ගුණේ සම්බන්ධ වෙන ඇත්තොත් එක්ක එකතු වෙලා මරණය අමතක කිරීම සඳහා විවිධාකාර විනෝදාංශවල <clears throat> මත්වල ප්‍රමාදයට මදයට යට වෙලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් වහා මේකේ පණිවිඩය අරගෙන අප්‍රමාදයට එහෙම නැත්නම් මදයෙන් තොර වෙච්ච ගතියකට නිහතමානී ගතියකට පත් කරගන්න පුළුවන්. ඉතින් මේකෙන් හොඳට පේනවා මේ මරණ කියන සංසිද්ධියත් එක බලනකොට මිනිස්යාගේ හැටි හැටියෙන් සත්පුරුෂ ගති අසත්පුරුෂ ගති හොඳට දැක් ගන්න පුළුවන්. මේකෙදී හොඳම වැඩේ තමයි <clears throat> ඒ අසල්වැසියන්ගේ සත්පුරුෂ ගති අසත්පුරුෂ ගති පැත්තක තියේදී තම තමන් වශයෙන් මේ මරණය මතක් වෙනකොට මරණ සතිය ඉදිරියපත් වෙනකොට එහෙම නැත්නම් කාම ගුණ ලෝකාමිෂයේ මතක් වෙනකොටයි අපේ දක්වන ආකල්ප දිහා බලනකොට අපිට හිතා ගන්න පුළුවන් අපි සංසාරෙද ඉන්නේ එහෙම නැත්නම් නිවනේද ඉන්නේ කියලා. ඒ තරම මරණ සතිය ඒ කායන ධර්මයක් විදිහට සරුවචනසේ පෙන්ලා දීලා තිනවා ඒකාන්ත නිබ්බිදාය විරාගාය සංවත්තති කිය. ඒ කාන්තේම මරණ සතිය ඇති වෙච්ච ගමන් අර අජත්තං චිත්තං සම්ප මේ අබ්බේ අතුලත හිත නැමී ගන්නවා සම්තික්කති ඒකෝදි හෝති කිව්වාගේ ධාතු මනසිකාරට හිත ගිය ගමන් හිත එකපාරටම ඇතුළට නැමෙනවා ඇතුළත නතර වෙනවා ඒකාග්‍ර භාවයට එකක් බවට පත් වෙනවා. ඒ වගේ තමයි මරණ සතිය පිට තියෙන එක දැක්කත් අනුන්ගේ මිනියක් නැත්නම් මිනිකුණක් පරිච්ච කෙනෙක්ගේ දේහයක් දැක්කත් එකපාරට හිත නතර වෙන ගතියක් එනවා. ආනිය නතර වෙන ගතිය එනකොට ඒකෙන් අන්න අර කියන විදිහේ විරාගය, නිරෝධය, උපසමය, අභිඥාව මෙන්න මේ වගේ කියන සම්බෝධාය නිබ්බානාය සංවත්තති. මේ කියන මේ මරණයක් දකින්නකොට ඇතිවෙනා වූ මේ නිබ්බිදාව විරාගය උපසමය අභිඥාව එහෙම නැත්නම් සම්බෝධාය නිබ්බානාය සංවත්ති කියන එක ධර්මයේ අහපු නැති මේක හරි පැත්තෙන් මරණානුසති පැත්තෙන් කලවම් කර කල්පනා කරපනදි කියනාට පේන්නේ බය තිගැස්මක් අසරණ භාවයක් පහළු ගතියක් සත්පුරුෂයාට ඒක තේරෙන්නේ මේ අපේ මරණයෙන් ඉස්සෙල්ලා අපිට මරණය පිළිබඳව හොඳ මතක් කිරීමක් කරපු නිසා කාම ගුණයන් පිළිබඳව ලෝකාමිෂය පිළිබඳව විරාගයක් පහළ වෙනවා. කොච්චර කරත් අවසානෙ මෙච්චරයි. ඒ වගේම තමයි ඒක නිබ්බිදාවට හේතු වෙනවා. වින්දනය නෙමෙයි කාමගුණ වින්දනයේ පැත්තට නෙමෙයි නිර්වින්දනයේ පැත්තට. මේ කොහොම කරක්වත් කරන්නේ මේ මායාව පෝෂණය කරන එක තමයි. ඒ නිසා සර්වඥාන්සේ එකතැනක දේශනා කරනවා මේ ලෞකික අභිවෘද්ධිය කියලා හරියට කට්ටිය මහන්සිලා වැඩ කරනවා. මේකට නම් හැබැයි මේවා කියනවට නම් බැනුම් අහන්න වෙනවා. නමුත් මේ විදිහට ලෝක අභිවෘද්ධිය පිළිබඳව කටයුතු කර නැත්නම් කියන්න තියෙන්නේ ඒ කට්ටිය වර්ධනය කරන්නේ සුසාන වර්ධනේ පමණයි කියලා හරුවත් අන්ති කියලා තියෙනවා. අපි ආර්ථික අභිවෘද්ධිය කියලා කියනවා දේශපාලන අභිවෘද්ධිය කියලා කියනවා සමාජික අභිවෘද්ධිය කියලා කියනවා මේ වයින් වර්ධනය කරන්නේ සුසාන වර්ධනයක් කියලා. මරණ ප්‍රමාණය වැඩි වෙන එක විතරයි කරන්නේ. සර්වඥාන්සි මතක් කරන්නේ අන්හිම මරණ එක ඉස්සරහට අරගෙන මේ මාර්ගයේ හැකිතා කික්මනට තමන්ගේ ජීවිතේ මේ කියන නිබ්බිදාව විරාගය නිරෝධය උපසමය අභිඥාව ආන්නේ දේවල් වලට යනවනම් ඒකෙන් අපිට දැනගන්න පුළුවන් අපේ හිත මේ සංසාරේ පැත්තට දැදෙන්නේ එහෙම නැත්නම් නිර්වාණය පැත්තට දැදෙන්නේ කියලා. ඒ නිසා සරුවචනාංශේ ඒකාන්තෙම અભීතව මතක් කරලා කියනවා. මෙන්න මේ විදිහට මරණාසත්‍ය එහෙම නැත්නම් අර කියන විදිහට සෝනක දමලා තියෙන එක දිනක් දෙදිනක් තුන් දිනක් ගිය මිනිහක් දකින්නකොට යම් කිසි කෙනෙකුට නිබ්බිදාවක් විරාගයක් නිරෝධයක් පහළ වෙනවා නම් ආන ඒක අපි හිතා ගන්න ඕනේ පෙර උඟාවක් පින්කම් කරලා සත්පුරුෂය ආශ්‍රය කරලා බණහපු නිසා වෙච්ච විශාල පරිවර්තනයක්. මෙන්න මෙතෙන්දි තමයි අර සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියෙන් ගියේ හිත දිට්ඨි විසුද්ධියකට මේ ලෝකේ දිහා එක දෘෂ්ටියක් යම් කිසි විදිහක නිවැරදි දෘෂ්ටියක් ඇති වෙන්න බවට ලකුණු. එහෙම නැත්නම් ඒක දකිනකොට වෙන්නේ තිගැස්මක්, අසරණ භාවයක්, තනි වෙච්ච භාවයක්. අර කියන කුහුල පහළ වෙනවා. අසල් ගේක සොරකම් ගිය දවසක කුහුල් සිතින් ඉන්නේ තම ගේරක. ගේරකීමේ ප්‍රධාන දේ. එතකොට හොරා බලවත් නිසා අපිට කුතුහලයක් පහළ වෙනවා මමත් මේකටපත් වෙයිදෝ කියලා. එතකොට මේ පුද්ගලයාගේ කෙලෙස් වර්ධනය වෙනවා, බය අධික වෙනවා. නමුත් බය පිළිබඳවත් කාම ගුණ පිළිබඳවත් මරණ සතිය පිළිබඳවත් හොඳට කල්පනා කරලා කල්පගෙනකොට නම් මේ පැති වෙන මතුවෙන ධර්ම ප්‍රවාහය ඒ චිත්ත වීර්ය දකිනකොට තේරෙනවා මේක අනිවාර්ය සංසාරෙ මෙතෙක් කල්වට විඤ්ඤාත් දකිනකොට මේ වගේ නිබ්බිදාවක් විරාගයකට අදාළ පසුබිම සකස් වෙලා තිබුණා අපි ඒක ප්‍රතික්ෂේප කරා අපි කෙරුවේ ඒක අවමංගල්‍යයක් නොවිය යුත්තක් නොක දුමංගල වශයෙන් කල්පනා කරලා පැත්ත කර දැම්ම. නමුත් සර්වචනාංශ මෙතනදි මතක් කරනවා මේ ඇති වෙන චිත්ත වේගයේ පහටක් ඇති වෙනවා. ඒක නිබ්බිදාවක්, විරාගයක්, නිරෝධයක් විදිහට පහත් කරගත්තා නම් ඒකාන්තයේ මේක නොමෙරෙන අතරට නැත්තම් අමෘතේ දිහාවට ගෙනියනවා. නොමරෙන තැනට ගෙනියන නිසා මරණය දිහා බලන ක්‍රමේ තමයි මෙතෙන්දි වැදගත් වෙන්නේ. මරණය දිහා කාම ගුණ පැත්තෙන් බලනකොට බයක් තර්ජනයක් තනි වෙච්ච ගතියක් උහුලක් පහළ වෙනවා. මරණ සතියෙන් බලන්න ආරාධනා කරන්නේ මේක ඒකාන්තයේ නිබ්බිදාවට විරාගයට නිරෝධයට උපසමයට පත් කරන විදිහ බලන්න කියලා. එහෙම බලනවා නම් මරණයෙන් අමරණීය තත්ත්වයට යන්න පුළුවන් පාරක් සරුවචන්සේ පෙන්ලා දෙනවා. මෙතනදී ඒ පිළිකුල් සංඥාව බාධා කරනවා. පිළිකුල් සංඥාව තියෙනවා නම් මරණය දකිනකොටම මරණය ඇහෙනකොට මේකේ පේන්න තියෙන්නේ ආමංගල්‍ය ලක්ෂණය. අන්නේ ආමංගල්‍ය ලක්ෂණ නැතුව ධාතු මනසිකාර්ය හරහා මේ මරණයට විපස්සනා පැත්තෙන් බලන්න පුළුවන් නම් අපිට මේ හැමදාම ඇහෙන පණිවිඩ දකින්න දේවල් දිහා වලින් නිතරම අපේ හිත අර දෘෂ්ටි විසුද්ධියට, දිට්ඨි විසුද්ධිය පැත්තට යොමු කරවන්න පුළුවන්. මේක ඊටාත්ම දුෂ්කරයි, ඊටාත්ම අමාරුයි. මේ කාමභෝගී පුද්ගලයන් අතර කතා කරනකොට. ඇත්තට හිතෙන්නේ නම් බලනකොට පැවිද්දන් අතර නැත්තම් ගිහි ගියත අතාරපුවත්තන්න මේක හිතාගන්න ලේසි. මොකද හේතුව නිතරම පාසකූල වලට යනවා අසුබ දර්ශන බලනවා මේක නිසා ඒක නිසා අඩු ගන්න තර්කානුකූලව මේ පැත්තට බලන්න පෙළඹිලා තියෙනවා. නමුත් ගිහි ලෝකේ බලනකොට සම්පූර්ණ දෙකක්. මේකෙදුත් හොඳට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ බුද්ධ ආගමේ විතරයි මේ විදිහට මරණයක් ආපුවා මේකෙන් ගන්න පුළුවන් සාරේ. ඒක ගන්න පුළුවන් මරණානුස්සතිය ගන්නවා. අනික සෑම ආගමකම ඒක ආගම විසින් බාර අරගෙන මේක වැඩි මිනිසුන්ට පේන්නේ නැති වෙන්න ඒ ලස්සන සංසිද්ධියක් වඩපත් කරලා වහලා දානවා. මොකද දිව්‍යන් වහන්සේගේ මේ කැත වැඩේ පෙනේ කියලා. ලෝක පාලක දිව්‍යන් වහන්සේ මේක මවපු දිව්‍යන් වහන්සේ මොකටද මේ ලස්සන මනුෂ්‍ය ආත්මය තියලා මරන්නේ? ඇයි මේ මනුසාත්මයක් වෙනවා නම් ගැබේදී දරුවෝ මැරෙන්නේ? ඇයි මේ මනුසාත්මයක් වෙනවා ප්‍රසූතියේදී දරුවෝ මරන්නේ? ඇයි මේ මනුසාත්මයක් වෙනවා නම් එක වයසේදී, දෙව වයසේදී, අවුරුදු තුනේදී, හතරේදී කතා කරන වයසේදී අවසානයේ මරණ මොහොතක්වත් දිගටම කිසිම සීමාවක් නැතුව මරන්නේ මොකද? එහෙම සාපයක් තිබුණා නම් මේ ජීවිතේ පමණයි නම් උපත්ති ගමන් දරුවෝ මොකද මැරලා යන්නේ? ඉතින් ඒක නිසා ඒ ආගම් වල නිතරම මරණය ගැන වැඩ කරන්න වෙනම සමාගම් තියෙනවා. ඒ කට්ටිය මිනිහක් ආපු ගමන් අරගෙන ගිහිල්ලා ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ වැඩ බලා ගන්න අපි ඒක බලා ගන්න ඒක දෙයයන් ආසික වැඩක් කියලා අරගෙන යනවා. වයසට ගිය කට්ටිය ඒ වයස ගැට්ටන්ට මඩම් හදලා අරගෙන යනවා. ඉලෙඩ වෙච්ච කට්ටිය ඉස්පිරිතාල වලට දානවා. පිස්සු ආපුවාම පිස්සු ආට්ටුවට දානවා. මොකද ලෝකේ ගැවසෙනවට දැබති නැහැ. මුත් ඉන්දියාවට යන තේරම පිස්සු ඉන්නේ වීදී. ලංකාවෙත් ඉන්න ගෑයෙන්ට. ඉතින් ඒක බලනකොට වෙන්නේ නිකන් පසුගාමී වගේ මොකද අනික් රටවල පිස්සු ඔක්කොම අහුවෙච්ච ගමන් පිස්ස කොටුවේ දාන. දෙද්දු ආපු ගමන් වාට්ටුවට දාන. මිනී ආපු ගමන් ඒව හංගනවා. මොනම දෙයක් අපේ ඔන්න ඔය සෙල්ලම තමයි යුද්ධෝදන රජු රෝකේරුවේ සිතාත් කුමාරයන්. මොකද දැනගෙන හිටියා මෙයා කවදා හරි ජීවිතය අතාරන වගේ නිසා ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් පැවිද්දේ පේන්ට නැති වෙන්න හංගලා තිබ්බා. මුරකාවල් දාලා තිබුණයි කියලා කියනවා. නමුත් යුවරජකම දුන්නට පස්සේ අස්ස කරත් අරගෙන චන්දමෙන්තියත් එක්ක ඇවිදිනකොට කවදාකවත් ඕක වහන්න බෑ. මතුවෙච්ච දවසට අර හංගගෙන තිබුණේවත් එක කඩාගෙන කොච්චර සංවේග පහළ වුණාද කියනවනම් ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් පැවිද දැකපු දවසේ ඉතින් ආයේ මාලිගාවට යන්න හිතක් ආවේ නැහැ. නමුත් එතකොටම තමයි රාහුල පුංචි කුමාරයෙක් ඉපදුනායි කියලා මංගල පණිඩියාවේ ච රාහු පන්නා කියලා කියුණා. මගේ කරන්න හදන වැඩේට බාධාවක් ආවා කියලා තමයි කල්පනා වුනේ. මෙන්න මේ ටික දිහා බලනකොට අපිට මේ අද සමාජයේ නැත්නම් මේ බෞද්ධ සංස්කෘතික පදරමේ මරණය දිහා බලන හැටි අනික් පැත්ත බලන හැටි බලනකොට මුගක් ප්‍රවේශම් වෙන්න ඕන. මරණය කියන එක අහංගන්න පුළුවන් එකක් නෙවෙයි. මොනම දෙයකින් ඔක අහංගන්න බෑ. මොන සමාජ ආයතන ගේන්න හැදුවත් ඒක එකනා ඒක එකනා ආපු දවසට ඒක එකන අරගෙන යනවා. මොකද මායя විතර සමාජවාදී මිනිස්සේ මුළු ලෝකෙම නැහැ. කිසිම කෙනෙකුට දෙවිදියට සලකන්නේ නැහැ. ඒ වගේම කිව්වොත් නම් කරනවාමයි. ආයේ ඒක මොන જાතිකකවත් ආයේ දේශයක් නැහැ. මෙයා ලොක්කා මෙයා පොඩ්ඩා. එහෙම දෙයක් නෑ. ඒත් දෙයයන් වහන්සේට වැඩි සරබලධාරී ඇත්තට අදහන්න වටින්නේ මායя. මොකද හරීම හොඳ නායකයෙක්. ලෝකේ පහළ වෙච්ච නායකයන්ගේ හොඳම නායකේ මොකද කවදාකවත් මොනම දෙයක් එක්ක සාන්තන්දනයක් නැහැ. ඒ වගේම කාටවත් මේ ලෝක මේ පොඩ්ඩක් කියලා ගන්න නිසා මායя විතරයි හොඳම සමාජවාදී ලෝකෙට පෙන්වන්නේ. සරුවචනන්දේ ඒක මතු කරලා මතක් කරනවා. මෙන්න මේකෙන් බය වෙලා හැංගිලා පිළිකොල පහල කරගෙන ඉන්නව වෙනුවට මේක දිහා හොඳට බලලා මේක අනිවාර්යයෙන්ම අපිට යන්න වෙන ගේට්ටුවක්. නිසා අපි මේක අහංගගෙන මේ කාම ගුණයන්ගෙන් එහෙම නැත්නම් මේ ලෝකාමිෂෙන් යට කරගෙන නැත්නම් මදයෙන් පමාදයෙන් යට කරගෙන හිටියට අසල්ලාසියන් කිට්ටුවන්ත යනකොට මේක පැහැදිලිවම පිළිගන්න තත්වයකට ඊට හදාගෙන ඉන්න එක අසුබයි කියලා පැත්තක දාලා හෝ ආමංගල්‍යය කියලා පැත්තක දාගෙන යනට වඩා සාධාරණයි. එතින් අපි මේ විවේක වේලාවක මේ උත්සාහ කරන්න හදන්නේ අන්නේ දර්ශනේ මරණේ දිහා ඒ විදිහට බලන දර්ශනයක්. මෙන්න මේකට හොඳ මේකට මනම් කෙලින්ම ගැලපෙයිද කියන්න බෑ. හොඳ නිදර්ශනයක් තියෙනවා මේ ධාතු වශයෙන් බලනකොට දෙතිස් කොටාසෙන් ඇවිල්ලා අපි ධාතු වශයෙන් පඨවි ආපෝ තේජෝ කිව්වත් අපිට අර දෙතිස් කොටාසේ තියෙන පිළිකුලේ නරක පැත්ත අපේ හිතේ කොහොමඩක්වත් හොල්මන තියෙනවානේ. නිසා ධාතු බලනකොටත් අපිට ඒක එච්චරම ප්‍රියමනාප හොඳ එකක් වශයෙන් නෙමෙයි පේ. මොකද මේ සර්වචනාසේකට පෙන්වන හොඳ නිදර්ශනයක් පේනවා. සමහරට මරණානුස්සතියත් ඒ ඒ දර්ශනය ගන්න පුළුවන් වෙයි. සර්වචනාසේ රාහුල කුමාරට මතක් කරනවා මේ පඨවි සමා භාවනාව භාවනා කරන්නයි කියලා. ආපෝ සම භාවනා භාවනා කරන්නයි කියලා. තේජෝ සමාන භාවනා භාවනා කරන්න. වායෝ සමාන භාවනා භාවනා කරන්නයි කියලා. ඒකල උන්වහන්සේ කියන පඨවි සමාන භාවනාව කියලා කියන්නේ මේ පඨවි ධාතුව අපි දැන් ගන්නෙ මේ පොළොවනේ පෘථිවිය කියලානේ අපි ගන්නෙ. නමුත් ඒක පඨවි ගුණයේ නිරූපණයක් පමණයි. පඨවි ගුණය කියලා කියන්නේ සද ගතිය, මෙලෙක් ගතිය, සියුම් ගතිය, කුරෝසු ගතිය, බර ගතිය, හැලු ගතිය. නමුත් ඒක පෙන්වන්න අපි පඨවිය ගන්න. සර්වඥන්සේ ඒ සම්මතයම ඒ ප්‍රත්‍යක්ෂ වරණ කියනවා මේ පෘථුවිය කියනවා රාහුල මෙන්න මෙහෙම ගතියක්. ඕක උඩට මිනිස්සේ කියලා කැත කරයි කියලා අසුචි ධම්මයි කියලා කවදාකවත් තරහ වෙන්නේ නැහැ. මේක උඩ මෝත්‍රා කරයි කියලා කවදාකවත් තරහ වෙන්නේ නැහැ. මේක රත්තරන් කීකාන්තරිදී නිදන් වැළලුවයි කියලා ආඩම්බර වෙන්නේ නැහැ. කෙල, සෙම්, සොතු, සරව, ලේ. කොයි එක වැටුණත් මේ පටවි ධාතුව ඒක මේ ආඩම්බරයක් හෝ අවනම්බකට ගන්නේ නැහැ. චිස් කියලා කියන්නේත් නැහැ. අට්ඨියති හරායති ජකුච්චති න අට්ඨියති න හරායති න ජකුච්චති මේක දුකක් කරගන්නෙත් නෑ ඒ වගේම පිළිකුලක් කරගන්නෙත් නෑ අසුභයක් කරගන්නෙත් නෑ ඒක නිසා ඒ පඨවි ධාතුව යම් ආකාරද අසුචියෙන් මෝත්‍රායෙන් ලේන් සටුව සටුවලින් සෙම්වලින් කෙලවලින් නොකෙලසෙන්නාසේ තමන්ගේ හිතත් හදාගන්නයි කියලා කියනවා ආනේ විදියට තමන්ගේ හිත පටවි ධාතුව හා සමාන කෙරුවොත් අපිට තේරෙනවා මොන්නම ලෝකේ අසුභයක් තිබ්බත් දුමංගලයක් තිබුණත් පටවි ධාතුව කෙලසන්න බෑ. පටවි ධාතුව කියලා කියන්නේ අර පොළව නම් කෙලසෙන බවක් අපිට පේන්න තියෙනවා. ඒත් පොළවේ තියෙන තද ගතිය සහ මෙලෙක් ගතිය අසුචියෙන් කෙලදෙන්නේ නැහැ. රත්තරන් දැම්මයි කියලා ආඩම්බර වෙන්නේ නැහැ. ඒ වගේම ගොරෝසු ගතිය සහ සියුම් ගතිය කියන එක ඔය මොනම දෙයක් පටවියට වැටුණත් ඒ ගුණේ වෙනස් වෙන්නේ නැහැ. බරගති හැල්ලු ගති වෙනස් වෙන්නේත් නැහැ. ඒ වගේම සර්වඥාන්සේ මතක් කරනවා මේ තේජෝ ගුණයට අසුචි වටනත් පුච්චන. මුත්‍ර වටනත් පුච්චන. කෙල වටනත් පුච්චන. සේම වටනත් පුච්චන. සර වටනත් පුච්චන. ලේ වටනත් පුච්චන. කොච්චර පිච්චුවත් මේ තේජෝ ගුණය කියලා දෙන්නේ තේජෝ ගුණය කියලා ගන්න බෑ කොච්චර අසුචියකට දැම්මත්. ඒකට පුළුවන් ඒක පුච්චලා දාන නිසා තේජෝ ගුණය වගේ හිත හදාගන්නයි කියලා කියනවා කොච්චර අසුචි මල මුත්‍ර දැම්මත් ඒකෙන් කෙලස ගන්න එපා. හිත කෙලසුනොත් මේක හොඳයි මේක නරකයි කියලා එහෙමනම් ඒ තේජෝ සමාන භාවනාව කෙරලා නැහැ. ඒ වගේම වායෝ සමාන භාවනාව අසුචි ගන්ධය අරයි යනවා. මූත්‍රා ගන්ධය අරගෙන යනවා. කෙල ගන්ධය අරගෙන යනවා. සෙම සොටු ලේ ගඳ අරගෙන යනවා. වායෝ ගුණය ඒකේ කුම්බන ගතිය ඒකේ දරණ ගතිය කවදාකවත් ඒක ගෙනියන ඒ මේ සේමසොටු වලින් වෙන මොන හරි ඔය සුවඳ තෝරලා හඳුන් වගේ කිසිම දෙයකින් කෙලවෙන්නේ නැහැ. ඒ වගේම තමයි ආපෝ ගතිය වතුරට හැම කෙනාම අසුචි සෝදලා අරිනවා. මුත්‍රා හොදලා අරිනවා. කෙල ගහනවා. සොටු හෙලනවා. සේම ලේ තරව. නමුත් ආපෝ ගතියේ තියෙන ආබන්ධන ගතිය හෝ එහියත්තා වූ වැగిරෙන ගතිය කවදාකවත් වෙනස් වෙනවා. ආන්නේ වගේ හිතක් හදාගත්තා නම් අපිට පුළුවන් වෙනවා මේ ලෝකේ ඉන තා අෂ්ටලෝක ධර්ම විශේෂයි අපේ හිත පොළොව වාගේ. අපේ හිත ගින්නක් වාගේ. අපේ හිත වාතයක් වාගේ. අපේ හිත ජලයක් වාගේ හදාගන්න. දවසක් සාරුවචන් ආරංශේ මේ චාරිකාවේ වැඩි කියලා ආසන්න වෙලා ඉන්න වෙලාවක සෙනක ඔක්කොම සිව්වනක් පිරිසම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සියලු දෙනාම රැස් වෙලා මේ වෙන මේ අද මේ සංඝ සභාවේ මොකක් හරි විනිශ්චයක් ගන්නේ කියලා බලනකොට සර්වඥාන්සේ ප්‍රකාශ කරනවා මම මේ සැරේ චාරිකා වඩින්නේ මේ පුණා දාසිකේ සිද්ධිය මත ඊට පස්සේ සාරිපුත්‍ර සාන්දර මතක් කරනවා සාරිපුත්‍ර එහෙනම් මෙතන ඉන්න පිටිස චාරිකාවේ අධිනික චාරිත්‍රය කෙරෙන්න ඕන වඩින්නේ කියලා. ඊට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ නම් 500ක් මම අරගෙන යනවායි කියලා 500ක් නම් කරනවා. එතන ඉන්න එක ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ හිතාන ඉන්න දැන් මගේ නමත් වැටෙයිලා ඉස්තුවට කියලා. ඒ සංසේ තත උසගෙන ඉන්නම සාරිසංසේ තෝරගන්නේ නැහැ. මොකක් හරි හේතුවක් නිසා. ඊට පස්සේ සාරිපුත්‍ර සංසේ සර්වචනාංශය ඉදිරියට ඇවිල්ලා වැඳ වැටලා අර 500ක් නම අරගෙන යනකොට මේ ස්වාමීන් වහන්සේට සාරිපුත්‍ර සාන්නසේ පිළිබඳ අමනාපයක් ඇති වෙනවා. අමනාපයක් ඇති වෙලා එයා හිටපු තැනින් සාරිපුත්‍ර සාන්තය යනකොට සාරිපුත්‍ර සාන්නන්ගේ සිවුර කොනක් වදිනවා එයාගේ ඇඟේ. සාරිපුත්‍ර සාන්තේ නොපෙන තරම් ගියාට පස්සේ මේ ස්වාමීන් වහන්සේ තරුවචනාංශ ළඟට ඇවිල්ලා මතක් කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මේ ප්‍රධානම ගෝලයා මට සිවුරු කොනින් ගහලා ගියා. ඒ උනට සමාව ගත්තෙත් නැහැ. මේගොල්ලෝ වැඩ කරන්නේ මෙන්න මේ වගේ කියලා සරුවචනා චෝදනාවක් කරනවා. ඉතින් බැරි වෙලාව සරුවචනාංශ කිව්වනම් ඌව ගණන් ගන්න එපා රීමේ කියලා. ඉතින් දිගටම ද්වේෂය ඉන්නවා. ඒගොල්ලෝ සරුවචනාංශ මතක් කරනවා වහාම ගිහිල්ලා ටිකක් දුර යන්නේ නමුත් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගෙන්නන්නේ කියලා. ගෙන්නාට පස්සේ ඉඳගත්තර පස්සේ කියන සාරිපුත්‍රය මෙන්න මේ ශ්‍රමයන් වහන්සේ ඔබතුමාට ඔබ වහන්සේට මම චෝදනාවක් කරනවා මෙතන යනකොට සිවුරු කුණෙන් ගහලා ගියාය සමාව ගත්තේ නැහැ කියලා මේ සිද්ධිය වෙච්ච එකක්ද සත්‍ය දෙයක්ද මොකද්ද කියන්න තියෙන එක ඊට පස්සේ සාරිපුත්‍ර සාංශේ දරුවචනසේ වයින්දගෙන කියනවා ස්වාමීන් වහන්සේ මම මේ පඨවි සමාන භාවනාවක් කරපු කෙනෙක් මගේ ඇඟට අසුචි මල මුත්‍රා කෙල සෙම් සොටු මොනව වැටුණත් මම කෙලෙසෙන්නේ නැහැ මගේ හිම කෙලෙසෙන හිතක් නැහැ මම තේජෝ සමාන භාවනා කරපු කෙනෙක් මම ආපෝ සමාන භාවනා කරපු කෙනෙක් මම වායෝ සමාන භාවනා කරපු කෙනෙක් නිසා ඕන කෙනෙක් ඕන කුණා මේකට දැම්මට එහෙම කෙලසන ගතියක් මගේ ළඟ නැහැ ඒක නිසා මම කවදාකවත් දැනගෙන කාටවත් එහෙම හිංසාවක් චේතනාපූර්වක කරලා නැහැ කියලා උන්ව පටවි සමාන භාවනා කියන වටනාකම් පේනවා එතකොට අපේ ශරීරයේ තියෙන මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ සතර මහා භූතයන් පිළිබඳව අපි ඔන්න ඔය ධාතු ලක්ෂණ දැක්කා නම් අපි පය ඔසවනකොට ඒකේ තද ගති බුරුල් ගති අපිට වැටහෙනවනේ අපි ආස්වාද ප්‍රසවාද කරනකොට උගේ පිරිමැදින ගති පුම්බන ගති හකුලන ගති අපිට වැටහෙනවනේ ඒ වගේම උෂ්ණ ආස්වාස වාතයේදී ප්‍රසවාස වාතයේ උණුසුම් බව වැටහෙනවා ඒ වගේම මේ වහත් ධාතු ගුණ මේ ශරීරය කියන හැඩෙන් කැඩිලා විඳිලා විසිරලා යන්නේත් නැහැ. ඒකේ හැඩයක් අල්ලගෙන තියෙනවා. මේක මේ ආපෝ ධාතු ස්වභාවය ආදි වශයෙන් වැටහෙනකොට අපිට පුළුවන් ඒ ඒ චිත්තක්ෂණේ මෙන්න මේ ධාතු ගුණ දැක ගන්නට අන්නෝතෙන්දි තමයි මේ දෘෂ්ටි විසුද්ධිය සිද්ධ වෙන්නේ. එතෙන්ට එන කල්ම ඔය කියන ධාතු ගුණේ දකින්න එක්ම අපි මේක ස්ත්‍රී ශරීරයක් පුරුෂ ශරීරයක් ශරීරයේ උඩ කොටහ යට කොටහ මේක තරුණ වයස මේක මැදි වයස මේක සිංහලයා මේක ආදෙමලා කියලා ගොඩාක් නම් වනම් තියෙනවානේ. උත් ඕනම වෙලාවක බලන්න මේ ධාතු ගුණයට හිත ගියා නම් ඒ තද ගතියට මේ උණුසුම් ගතියට මේ සිසිල් ගතියට මේ කම්පන ගතියට මේ චංචල ගතියට මේ පුම්බන ගතියට කවදාකවත් ප්‍රත්‍යක්ෂ මොනවාක්වත් හිතෙන්නේ නැහැ. ඒ වගේ එකම ප්‍රඥප්තියකින්වත් ওই ධාතු ගුණ කෙලසන්නත් බෑනේ. ආනෝයි ධාතු ගුණයට හිත ගියා නම් යම් ආකාරයකට අපේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය දෘෂ්ටි වශයෙන් අපි මේක දිහා බලපු දෘෂ්ටි වශයෙන් වෙනසක් සිද්ධ වෙනවද? ඒක සරුවත්යන් වහන්සේ කරපු එකක්වත් අපේ ගුණයක්වත් නෙවෙයි. සරුවත්යන් කියන්නේ අන්න ඔය තාලෙට හුස්ම දිහා බලන්නේ ඔන්න ඔය තාලෙට දෙපය තියෙනකොට පයි අත්දැකීම දිහා බලනද අතක් දිගායනකොට පයක් දිගායනකොට රසක් බලන වෙලාවට ගහක් ගලක් බලන වෙලාවට මෙන්න මේ ධාතු ගුණ බැලුවා නම් අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයා තුල මෙතෙක් වෙලා ඒ ගහ දිහා, ඒ ගල දිහා, ඒ රස දිහා, ඒ පියවර දිහා, ඒ හුස්ම දිහා බලාන හිටපේ දෘෂ්ටි තේරම අඩු ගන්න ඒ චිත්තක්ෂණෙදි ගැලවිලා යනවා. අන්න ඒ වගේ අපට පුළුවන් නම් මිනිහක් දිහා බලන්න. ඒකාහ මතං වා, දීහ මතං වා, තීහ මතං වා, විනීලකං වා, විපුබ්බකං වා කියලා ඒ මිනිහ දිහා බලන්න අනිවාර්යයෙන්ම ඒ අසුබ දර්ශනය තුලින් අපිට ලොකු අවස්ථාවක් හම් වෙනවා දිට්ඨි විසුද්ධියක් ඇති කරගන්න. ඒවං ධම්මෝ ඒවං භාවී ඒවං අනතීතෝති. මගේ ශරීරයත් මෙන්න මේ ධර්මතාවයෙන් යුක්තයි. මගේ ශරීරයත් මෙන්න මේ භා ස්වභාව සහිතයි. මෙන්න මේ වගේ අනිත්‍යයි කියලා දැක්කනම් අඬන්න වෙලාවක් හිටියේ. පශ්චාත්තාප වෙන්න වෙලාවක් තියෙයි. බොළඳ කොච්චර බොළඳද කියලා හිතෙලා. හැබැයි මට හොන්දට මතකයි ඔච්චර බණ කියද්දි මම අම්මා දැක්කට පස්සේ මට උම්ම ගන්න බැරුව ගියා. මලමිණිය දැක්කට පස්සේ අම මැරලා ඉන්නේ. ඒක මේ පුද්ගලික දෝෂ. මම මේක පිළිබඳව ඒ ඉච්ඡරම උසස් තත්යකට පත් වෙලා කියන්නේ නැහැ. නමුත් මේ සරුවචනන්ත පෙන්වන දෘෂ්ටි කෝණ දිහා බලනකොට මේ මිනිය තරම් නැත්නම් මේ මරණානුස්සතිය තරම් මේ දෘෂ්ටි විසුද්ධිය ඇතිකරන්න වෙන සුබ මංගල නිමිත්තක් ලෝකේ නැහැ කියලා කියයි. අන්නෝග ඇති වෙච්ච දවසේ ඉඳලා බලනකොට අපි මරණයට සූදානම් වෙනවා. එහෙම වෙනකොට නම් නොමරණ තැනට යනවා. අපි මැරෙන්නේ නැති වෙන්න උත්සාහ කරන තාකල් අපි ලෝකේ තියෙන ඕනෙම කෙලෙසකට භාජනය වෙනවා, ගොදුරු වෙනවා, ශෝක වෙනවා, පරිදේව කරනවා, දුක්ඛ වෙනවා, දෝමනස වෙනවා, ඔක්කොම ඇති වෙනවා. නමුත් මෙන්න මේ වෙනස ඇති වුණ ගමන් එදා ඉඳලා අපට පුළුවන් නම් මේ වෙනස නැත්තම් මේ දෘෂ්ටි විසුද්ධිය දකින දකින මිනිහක් පාස ඇති කරගන්න පුදුමාකාර පරිවර්තනයක් නැත්නම් හැබෑ වෙනසක්. එහෙම නැත්නම් කියකි ඔන්න ඔවැනි වෙනසක් ඇති වුණාට පස්සේ තමයි සතිපට්ඨාන සූත්‍රයේ වග බලාගන්නේ වග වෙන්නේ අවුරුදු 7ක් ඇතුළත මොන හරි වෙයි. එතෙන් දවස් 7ක් ඇතුළත වෙයි. ඔන්න ওই ටික වෙන්නේ නැතුව මිනිහා දිහා බලලා ශෝක පරිදේව දුක්ඛ දෝමනස වඩන එක මේ සමාජ චාරිත්‍රාක් එහෙම කෙරුවේ නැත්නම් හොඳ නැත්නම් ටිකක් අඬන්න ඕනේ කියලා පටන් ගත්තොත් ඕනේ කාලයක් අඬ අඬ ඉන්න පුළුවන්. ඒකේ දෝෂයක් නෑ කවුරක්වත් වෙන්නේ නෑ එපයි කියන්නේ. නමුත් සරුවචනයේ පැහැදිලිව පෙන්නනවා උඹව මැරද අර වෙන ලෝකේ ඕන කෙනෙක් මරණ වෙලාවක මේ මරණ සතිය ඇති කරගෙන ඒක පිළිබඳව අර කියන ditthi visuddhi ඇති කරගන්න පුළුවන් නම් අන්න සූර්යයා